ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාද්දුව පොහොත්තර මුල්ල මහි ගර්ජනාරාම පුරාණ ශ්‍රීමා විහාරවාසී කොළඹ මාලිකාවත්ත මෛත්‍රී විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජනීය කිරම ආනන්ද ස්වාමීන් වහන්සේ ඇත්තේ ධර්මාංශා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සත්පත්ත්‍යා සහේවේදං මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝ විය එස්සති සාදු සාදු සදහවත් පින්වතුනි දැන් මේ අවස්ථාවේ සියලු දෙනාම සූදානම් වන්නේ ශාන්තිනායක ලෝතර භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ශාන්තිකර ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ටයි අද මා මාත්‍රිකාව හැටියට ලබාගත් දේශනාව මරණයේදී සිත බියටපත් කරවන සතර ආකාර හේතු පිළිබඳවත් එවාගේම තමන්ගේ ජීවිතයේහි කරන ලද උතුම් කුසලානිසංස ධර්මයන්ගෙන් ආශීර්වාදය ලැබෙන මරණයේදී තැතිගැන්මක් නොවන්නේ කාහටද යන්න පිළිබඳව මාත්‍රිකාවට අනුව මේ පුංචි කාලයක් ධර්ම දේශනාව සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙනවා උපතත් සමග සියලු සත්වයිනටම මර ධර්මයේ පැමිණෙන බව තථාගත දේශනාව ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ ලෝකයා හැම වෙලාවකම ජීවිතයේහි නොඑක් නොඑක් ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. එවාගේම ලෝකයට උපන් සියලු සත්වයෝම මරණය උරුම කරගෙන පැමිණෙනවා. එවාගේම මරණ ධර්මයට සියලු කෙනෙක්ම සූදානම්ව සිටිය යුතු බව තථාගත දේශනාව එවාගේම උපත සමග මරණය සමත්ත ලෝකයාටම උරුම කරගෙන පැමිණීමත් මරුවා නිරන්තරයෙන්ම යමෙකු අසංගයටපත් කර ගැනීමට මාන බලමින් සිටින බවත් මේ පුංචි ජීවිතය තුළ සියලු දෙනාගේම මරණයට පත්වන ජීවිතය තුළ විශාල භවයක ආගමනයක් තිබෙනවා සත්වයා කැමැති වුවත් අකමැති වුවත් මරණ ධර්මය කාල පරිච්ඡේදයක් වයස් පරතරයක් නොමැතිව සත්වයා කරා පැමිණෙනවා එක් භවයකට ආයත් ජීවිතේන්ද්‍රිය විඳී යාම සිඳී යාම මරණය හැටියට සඳහන් වෙලා තිබෙනවා වාගේම මේ මරණය යම් යම් ආකාරයන්ට নিরතුරුව ජීවිතය පැමිණෙන අතර සමුච්ඡේද මරණය, ශනික මරණය, සම්මුති මරණය හැටියට මේ මරණය සිද්ධවන්ත යෙදෙනවා. තුන් ආකාරයකට මරණය සිද්ධ වෙනවා. සියලු කෙලෙස් නැති උත්තමයන් වහන්සේලාගේ මරණය සමුච්ඡේද මරණය හැටියට සඳහන් වෙනවා නාම රූප සංස්කාර ධර්මයන්ගේ බිඳීම සනික මරණය හැටියට සිද්ධ වෙනවා සසර සැරිසරන සත්වයා කෙලෙස් වසඟයටපත්ව නානා ආත්ම භාවවලදී මරණයටපත් වූ වාර ගණන මෙපමණකයි කියා නිම කරන්නට හැකියාවක් නැහැ මව්පියා සහෝදර සහෝදරයන් දූ දරුවන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ගේ විප්‍රයෝගයෙන් හැඬු කඳුළු ප්‍රමාණය නිමා කළ නොහැකි සතර මහා සාගරයේ ජලයට වැඩි බව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා කුකුලන් එළුවන් ගවයන් ආදී තිරිසන්ගත සත්ම ආත්ම භාවවලදී මෙන්ම මිනිස් ආත්ම භාවවලදීද හිසසොන් කරනු ලැබූ අවස්ථාවලදී ගැලූ ලේ ප්‍රමාණය ගණනය කරන්නට හැකියාවක් නැහැ. සතර මහා සාගරයේ ජලයට වැඩි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ. ඒ ඒ යෝනිවල ඉපදී බිව් මව් කිරිවල ප්‍රමාණය සිව් මහා සාගරයටත් වඩා වැඩි බව දේශනා කොට තිබෙනවා. මෙසේ සසර ගමනේ මුලක් පැනවිය නොහැකි ඉපදී මැරී සොහොනට ගිය වාර ගණන සංඛ්‍යාත්මකව ගණනය කරන්ට බෑ. එබැවින් සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කරගත යුතුය. එහි විරාගී භාවය වැඩි යුතුය. දුකෙන් මිදීමට මග බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ අනුව පිළිපැදීම. එහෙත් වත්මන් සමාජය තුල මරණ ධර්මය පිළිබඳව සංවේගය ඇති කර ගැනීම මෙනෙහි කිරීම නුවණින් යුතුව සිදුවන්නේ නැහැ සංවේගය ප්‍රකාශ කරන නාම පුවරු බැනර ආදිය එල්ලලා පාලි පාට අන්තර්ගත කළා තිබුණත් හදවත තුල සංවේගය නුවණින් ජනිත ජනිත කරගන්නවා මදි මරණ ධර්මය සමාකරා කුමන ආකාරයකින් පැමිණේද ඒ සඳහා වැඩි යුතු ප්‍රතිපදා ආදිය මෙනෙහි කරමින් දුකින් මිදීමට නිසි මාර්ගයක් පරිපූර්ණය කරගන්නේ නැහැ වීරිය වඩන්නේ නැහැ ප්‍රමාද විහරණයෙන් කාලය ගත කරනවා ක්‍රීඩා පිණිස මදය පිණිස විනෝදය පිණිස දිවා රාත්‍රිය ගෙවා දානු ප්‍රිය වූ මනාප වූ මව්පියා හෝ ඥාති සහෝදරයෝ මාගෙන් වෙන් වී ගියා. කොපමණ එහෙකට කාලය ගත කළත් කවදා හෝ මරණ ධර්මයට මා මුහුණ දිය යුතුයි. එසේ පැමිණෙන මරණය ස්වභාව ශක්තියෙන්ම මුලා නොවි සිහිනුවණින් යුතුව පිළිගැනීමට කුසල සහගත සිත වඩාත්ම දියුණු කරගත යුතු වෙනවා. මරණාසන්න මොහොතෙහි ප්‍රතිකාර සඳහා යම් රෝගියෙක් ප්‍රෝහර වෙත හැගෙන යනු ලබනවා එවස් එවන් අවස්ථාවන්හි ප්‍රිය වූ වස්තු අත්හැරීමට සිද්ධ වෙනවා අතර මගදී හෝ ප්‍රෝහලේදී රෝගියා මරණයට මුහුණ දීමට සිදු වෙනවා ප්‍රවේශමෙන් රෝහලට රැගෙන ගිය රෝගියා දහස් සංඛ්‍යාත මිනිසුන් ඉපදුන මිය ගිය ඇඳක උඩු කුරුව දමන්ට සිද්ධ වෙනවා. තමන්ට රුචි ආකාරයෙන් සුව පහසු ඇඳක සයනය කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අවසානයේදී මිය ගිය පසුව මృతදේහය ඥාතීන් බාර ගන්නවා. නැවතත් ප්‍රවේශමෙන් මල් ශාලාවට රැගෙන යනවා. එහිදී මృతදේහය කල් තබා ගැනීමට බෙහෙත් ගල්වලා හරසලා නැවත නිවසට රැගෙන එනවා එහෙත් ලෝකයා මේ මරණ ධර්මය පිළිබඳව කිසිදු වැටහීමක් කිසිදු දැකීමක් කරන්නේ නැහැ මලමිනිය දෙස බලලා අසුබය මෙනෙහි කොට තමා දෙසට ගලපා නුවණින් විමසා බැලීම ප්‍රඥාවන්තයින්ගේ ස්වභාවය උඩුකුරුව හයනය කොට ඇති මල කඳට වඩා තම ශරීරයේ අභ්‍යන්තර ස්වභාවය කතරම් පිළිකුල් සහගතද මා කතරම් බාහිර පිරිසුදු කළත් මේ ශරීර අභ්‍යන්තරය දුර්ගන්ධය හමනවා අසුචි වලක් මෙන් අපවිත්‍රායි මල කඳට වඩා මගේ ශරීරය පිළිකුල් සහගතයි ජරා ව්‍යාධි මරණ කරා මා නිරන්තරයෙන්ම ලං වෙනවා ජීවිතය අනියතයි මරණය නියතයි මරණ ධර්මයෙන් බේරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ උපන් සියලු ලෝකයාටම මරණය පැමිණෙනවා මාහටද එය නොරදවාම පැමිණෙන බව සිහි කටයුතු වෙනවා එසේ නුවණින් විමසා බැලීමට බහුලව වැඩි යුතු අප්‍රමාදව කුසල්සිත වැඩි යුතු මෙලෙස නුවණින් විමසා මරණය නොඉක්ම වූ වෙමයි නිතර නිතර සිහි කටයුතුයි එහෙත් බුදුන් ලෝකයා මලමිනිය කෙරෙහි හරාගී සිත වඩනවා ඇතැම් සරසිලි කොට ඇති මල කඳ ලස්සන බලනවා හැඩ වැඩ දෙයක් කොට සුබව හිතනවා නිමිති වශයෙන් ගන්නවා මృత දේහ ඉස ඇති සුවඳ හිත පිනවනවා වර්ණවත් ආලෝකයන්ෙන් වටකර ඇති මේ මරණය පිළිබඳව සුභවාදීව හිතනවා බහායතිලී හෙස්සියේ වටිනාකම සක්ෂේරු කරනවා මියගිය පුජ්‍යලයාගේ හානාන්තර මිල මුදල් වස්තු දේපල දිගපලල ගැන කතා කරනවා සැරසිනි බැනල් රාදියේ සංඛ්‍යාව ගණන් බලනවා මෙසේ ඥාති හිත මිතුරු සමූහයා දින දෙක තුනක් මලකඳ ප්‍රදර්ශනය කොට නැවතත් මරණය සොහොන් භූමිය කරා රැගෙන යනවා ආදාහනය හෝ භූම දානය කරනවා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ඝාතාව අසන වේලාවෙදිවත් නුවණින් මෙනෙහි කරන්නේ නැහැ ජරා ව්‍යාධි මරණය මෙනෙහි කරන්නේ නැහැ දින ගණනක් අකුසල සිත වඩාගත්තා. සද්දින දානය වෙන විට මරණ ධර්මයක් ඌවාද කියලා සිහියට ගන්නෙ නැති තරම් නැවතත් සංග්‍රහයන් සඳහා වෙහෙසෙනවා ධර්ම දේශනාවට වඩා ඥාති සාමීචිය සඳහා කාලය කැප කරනවා සිනා සිහි නුවණින් මනා සිහි නුවණින් හයක් පමණ වේලාවක් ධර්ම දේශනාව ශ්‍රවණය කොට යථාර්ථය අවබෝධ කර ගැනීමට දසවන් යොමු කරන්නේ නැහැ. ඇතම්හු ඈතින් සිටගෙන හිඳගෙන සම්පරාප්‍රාප දොඩවමින් ප්‍රමාද කතාවෙහි නිරත වෙනවා. කාලය ගෙවමින් මරණය කරා ලං වෙනවා. සසර බිය කරුභාවය වටහා ගැනීමට ප්‍රමාද වීමෙහි ආදීනවය මෙසේ කියා තේරුම්ගෙන අප්‍රමාදී වීමට උත්සාහ වැඩි යුතු වෙනවා. දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ හමුවට ජානුස්සෝනිනම් බමුණු ගෘහපතියා පැමිණුණා. භාග්‍ය භාග්‍යවතුන් වහන්සේලා පෙරා පැමිණ සතුටු සාමීචි කතාව නිමකොට ඔහුගේ දැක්ම දැකීම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේට මෙසේ ප්‍රකාශ කරන ජානුස්සෝනි භාක්මන මරණයට පත්වන යමෙකුට මරණාසන්න මොහොතේ බිය විය යුතු නැති බව බුදුරජාණන් වහන්සේට මේ ජානුස්සෝනි භාක්මනයා මේ වෙලාවේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ මරණයේදී මිනිස්සු ත්‍රාසයට පත් වෙනවා බිය වෙනවා බමුණ බුදුරජාණන් වහන්සේ මෙසේ බමුණාට දේශනා කරනවා යමෙකුට මරණාසන්න මොහොතේ දියවන ත්‍රාසයට පත්වර කරුණු හතරක් තිබෙනවා එසේ නොවීමටත් කරුණු හතරක් තිබෙනවා දැන් අපි පැහැදිලි කරලා බලන්නට ඕන යමෙකු මරණාසන්නයේදී තැති ගන්වන බිය ගන්වන කරුණු හතර කුමක්ද පින්වත්නි සිතේ ස්වභාවයම වන්නේ කාමාදී අරමුණු වල රස වින්දනයට එහි ඇලී ගැලී වාසය කිරීම එහි මදයට මත් භාවයට පත්වීම අකුසල් රැස් කිරීම සහ මිහිරි කොට ප්‍රනීත කොට නැවත නැවත ප්‍රමාද විහරණය වින්දනය ලැබීමට යොමු වීම එබැවින් මරණාසන්න මොහොතේ යමෙකු ත්‍රාසයට පත්වන කරුණු හතරක් තිබෙනවා පළවෙනි කාරණය කාමයන් අත්හැරීමට නොකමැත්තෙන් බියව ත්‍රාසයට පත්වීම දෙවැනි කාරණය කයෙහි රාගීව බැඳී අත්හැරීමට බියව ත්‍රාසයට පත්වීම තුන්වැනි කාරණය පින් දහම් කුසල් දහම් නොකල සිටින් බොහෝ කලක් ජීවත් වුණා කිලිටි සිටින් පව්කම් කළා ආරක්ෂක වැඩපිළිවෙලක් ජීවිතයේ අන මතු භවය වෙනුවෙන් සිදු කරගත්තේ නැහැ. සුගතියට කර්ම රැස් කරගත්තේ නැහැ. ඒක Tamange මරණයේදී බියටපත් වෙන කාරණයක්. හතරවැනි කාරණය බුද්ධාදී උතුමන් වහන්සේ කෙරෙහි, පෙරවන් කෙරෙහි සැක ඇතිව බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා කියන මේ තෙරුවන් කෙරෙහි සැකමැතු කරගෙන මිත්‍යා දෘෂ්ටිගතව අසද්ධර්මයේ හිසිත බොහෝ කාලයක් භාවිත කළා මේ පිළිබඳව ත්‍රාසයට බියටපත් වීම මෙලෙස කරුණු කාරණා විමසා බලනකොට මිනිස්සුන්ට මෙම තිරිසන්නාදී සත්වයන්ටද පොදු ආවේනික ලක්ෂණ හතරක් තිබෙනවා කාම සේවනය දරුවන් පෝෂණය කිරීම නිවාස කූඩු තනා ගැනීම කාමයන් අරබයා කලහ දබර වීම මේ කාරණා හතර මේ අයුරින් රූප ශබ්ද ගන්ධ රස පහස යන අරමුණු වල සෑහීමකටපත් වෙන්නේ නැහැ තෘෂ්ණාවෙන් දාසව කටයුතු කිරීම කොතරම් ලැබුණත් තෘප්තිමත් වීමක් නැහැ ඌනෝ ලෝකෝ අතිස්සෝ සංහාදාසෝ බොහෝ ඌනතාවෙන් කරත් අලයට ලෝභයෙන් බර අදින බූරුවාක් මෙන් අද නැත්නම් හෙට ලැබමු යන අතෘප්ති කර ආසාවෙන් හයත් ධවාලක් නැතුව Taman බලාපොරොත්තු වන දේවල් ඉටු කරගන්නට මහා වෙහෙස වීමක් සිද්ධ කරනවා එනිසා පිරිහීමටපත් වෙනවා නුවණින් තොරව කාමය ගවේෂණය කරන ඒ දෙස අසීමිත අසීමිතව බැසගත් නූගත් උගත් සෑම සත්වයෝම රෝග ව්‍යාධයන්ගෙන් බහුලව තම කය කෙරෙහි සිත යොමු කරන කරන්නේ නැහැ. රාගයේම කාමයේහි මුසපත් ඌවන් මුලාවි යෝන් මදේට මත්වි රෝග මදයෙන් මත්වි අකුසල් රැස් කරනවා එවන් මොහතක දරුණු වූ සුවපත් නොකල හැකි රෝගයක් වැළඳෙනවා එය උස්සන්න වී මරණාසන්න අවස්ථාවේ එළඹෙන විට මෙතෙක් ප්‍රිය වූ කාමයන් අත්හැරීමට සිද්ධ වෙනවා. එවිට මා ප්‍රිය වූ දේ අත්හැර යාමට සිදු වූයයි සිදු වූ බව සිතා ශෝකයටපත් වෙනවා. ක්ලාන්ත වෙනවා, වැළපෙනවා. අත්හැර පැහැර හඬන්න පටන් ගන්නවා. මෝහයටපත් වෙනවා. මරණ මරණාසන්න වූයෙකු බියට පත්වන්නට පළවෙනි කාරණාව යටතේ එවැනි කරුණු කරනාවක් Tamanගේ සිහියට පැමිණීමෙන් බියට තාසයට පත් වෙනවා කායගතා සතිය නොවැඩෙන සත්වයා කය කෙරෙහි ආලයෙන් ප්‍රේමයෙන් යුක්තව වාසය කරනවා සුභවාදීව සිතනවා අහංකාර මහින්කාරයේ කෙලස් වසඟයෙන් සිතනවා සක්කාය දිස්ත්‍රිගතව වාසය කරනවා දෙතිස් කුණපයන්ගේ ආදීනව මෙනෙහි කරන්නේ නැහැ ජරා ව්‍යාධි මරණ යගෙන සිතන්නේ නැහැ උස්මිතිකම් පවත්වනවා මෙසේ කටයුතු කරන ශ්‍රේණිත පුරුෂයන්ට සුව කළ නොහැකි ව්‍යාධියක් හට ගන්නවා ක්‍රමයෙන් රෝගය උස්සන්න වෙනවා එවිට ප්‍රිය වූ කය මාගෙන් අත්හැර යනවා මාහටද ප්‍රිය වූ අය අත්හැරීමට සිද්ධ වෙනවා නොවැඩූ සිත ඇති බාලයෝ ශෝක කරනවා ක්ලාන්ත වෙනවා ගිලන් වෙනවා මෝහයටපත් වෙනවා මරණයෙන් මරණයට බියෙන් රාසයටපත් වී කලුරිය කරනවා මෙවැනි කාරණාවන්ගෙන් උදාහරණයක් වශයෙන් අස්සක ජාතකයේන අස්සක රජුගේ උබ්බරී අග්‍ර මහේසිකාවගේ මරණය සඳහන් කිරීමට හැකියාව තිබෙනවා උබ්බරී දේවිය පංච කල්යාණයෙන් විශිෂ්ට රූමත් ඇත්තියක් දිව්‍යාංගනාවකගේ රූපේට ආසන්න රුවක් තිබුණා. රජමැදුරේ සියලු කාන්තාවන් අභිභවා සිටියා. යෝන් වියේදීම බලවත් වූ රෝගයක් වැළඳුණා. කුසල් දහම් කර ගැනීමට කාලය ගත කළේ නෑ. රජතුමා විසව කෙරෙහි අධික ඇල්මක් ඇතිව බැඳී හිටියා. අය කලුරිය කොට ගොම කුරුමිනියකුව උපත ලැබුවා. සසර බිය කරු බව මේ කාරණයෙන් තේරුම් ගත හැකි කුසල් සිත වඩාත්ම කාම පරිදාහයෙන් ගිලන් වූ රජතුමා දින ගණනක් නොකා නොබී මුසපත්ව හඳුළු හෙළමින් ශෝකයෙන් හිටියා විසවගේ මල කඳෙහි තෙල් ගල්වලා කුණු නොවනසේ දින කීපයක් ඇඳ සමීපෙහි තබාගෙන වික්ෂිප්තව දුකෙන් කල් ගෙව්වා මෙලව ජීවත් වන අය කාමයන් අරබයා වස්තු රැස් කිරීමේ දැඩි ආශාවෙන් බොහෝ පව්කම් කොට කර්මඵල විශ්වාස නොකර මව පියා කෙරෙහි පවා ක්‍රෝධය බහුලව කටයුතු කරනවා රාග ද්වේෂ මෝහයෙන් මෙන්ම කර්ම රැස් කරනවා අනුන්ට හිංසා පීඩා පමුණවනවා හඳුළු වගුරවනවා සංඝ සතු දේවල් පැහැර ගන්නවා උතුමන් වහන්සේලාට අක්‍රෝධ පරිභව කරනවා නින්දා කරනවා මෙසේ පිළිතිකම් කරනවා ව්‍යාධියක් උස්සන්න වී හය දුබල වෙනවා අසරණ භාවයට වැටෙනවා කිසිවෙක් උපකාර කරන්නේ නැහැ ඥාතිය වූ අත්හැර දානවා තනි වූ තනිව මෙසේ සිතනවා හය බල ශක්තිය ඇති විට පින්කම් කරගන්න බැරි වුණා කුසල් රැස් කරගන්න බැරි වුණා වාගේම Tamanගේ සිත බොහෝ බියට ත්‍රාසයට මරණයේදීපත් වෙනවා මරණයට සූදානම් වීමක් සිද්ධ කළේ නැ කුසල්සිත වැඩුවේ නැ එනිසා තමන්ට ඊ타ත්ම භයට ත්‍රාසයටපත් වෙලා ඌරන් මැරූ වැද්දාමින් දින ගානක් කෑ ගහමින් ජීවිතය අත්හරින්න සිද්ධ වෙනවා මැරී අපායට වැටෙනවා මේ මරණාසන්න ඌවෙකු බියට පත්වන තෙවැනි කාරණාව අතීතයේදී උතුම් උතුමන් කෙරෙහි සැක ඇති කොටගෙන සිද්දෝසනය කරගෙන බියට පත්ව අපායට හැද වැටුණු සත්‍යෝ බොහොමයි කුහුදුන් අය එදත් එහෙමයි අදත් එහෙමයි අනාගතයටත් එසේම සිදු වේ හැකි අකුසලයම බොහෝ කොට වඩන සත්වයන් බහුලව මේ ලෝකයේ තුල ජීවත් වන නිසා නීවරණ ධර්මයන් ලෙස පැමිණ සත්වයන්ගේ సంతානය අපිරිසුදු කරනවා අසමාහිත භාවයට පත්වෙනවා සෝහනක් අපවිත්‍රායි දුර්ගන්ධයි බියකරුයි අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් වැළපීම අඳෝනා තියනවා එසේම සැකය නැමැති චෛතසිකය සත්‍යාගේ පනස කනස වසා සුහුණක් බවට පත් කරනවා ඊතරම් බලවත් වූ නීවරණය සිතේ සීලමය ගුණය, සමාධි ගුණය, ප්‍රඥා මහිමය නසා දමනවා, හතර අපායට පමුණවනවා. මෙලෙස ශාසන ධර්මයේ ස්ථිර භාවයට පත් නොවි කටයුතු කළායට හදිසියේ ත්‍රිවර වේදනා සහිත රෝගයක් හටගෙන මරණාන්න මරණාසන්න වූ විට දරාගත නොහැකි ලෝතුරු සුවයට පත් නොයෙමි දහම් රසය ලබා ගත්තේ පසුතැවිල්ලටපත් වෙනවා, බියට ත්‍රාසයටපත් වෙනවා, කලුරිය කරනවා. මේ සතරවැනි කාරණය මේ සතර දහම් මරණාන් මරණාසන්න ඌවෙකුට සිදුවන බය ත්‍රාසය නිසා එවැනි බියටපත් නොවන තමන්ගේ ජීවිතය සුවය සුවයට ශාන්තියටපත් කරගන්න ජීවිතයේ කුසල් රැස් කර ගැනීම සත්වයාගේ උතුම්ම කාරණය තථාගත බුදුරජාණන් වහන්සේ මේ මරණයේදී සැතිගන්වන හාරණා එසේ සවිස්තරව ප්‍රකාශ කළා ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මරණයේදී සැතිගන්මක් නොවන්නේ කාහටද බුදුරජාණන් වහන්සේ සියලු සත්වයිනටම මරණයේදී සැතිගන්ම ඇති කරනවාක් මෙන්ම එය නැති කර ගැනීමටත් මේ උත්තම ධර්මයේ මහා ඖෂධයක් කොට තෘෂ්ණාව සිත තුළ පෝෂණය වන තාක් සත්වයා උපදිනවා මරණය යන ලෝක ධර්මතා දෙකට මුහුණ දෙන්න වෙනවා මිනිසාට ජීවත් වීම සඳහා ආහාර වස්ත්‍ර නිවාස සහ බෙහෙත් යන කරුණු අවශ්‍ය වෙනවා ගිහි පැවිදි සියලු දෙනාටම ඒ කාරණා උමනා වෙනවා අවශ්‍ය සාධකයක් එහෙත් මරණයත් සමග භෞතික සියලු දේ ඈත් කර යා යුතු වෙනවා සමාගයේ කියා දැඩි කොටගත් සියලු අඟුදරු දෙමව්පියන් ඥාති මිත්‍රාදීන් ප්‍රිය වස්තු අප්‍රිය වස්තු සියලු දෙයක් මත්හරින්න වෙනවා එපමණක් නොවේ ගේදර වතු පිටේ ඉඩකනම් යාන වාහන ආදී කොට ඇති සියල්ලම උගත් නෝගත්ම් ශිල්ප ශාස්ත්‍ර දැනුම හානාන්තර ගරුණම්බුනාම පදවි උස්මිතිකම් පසෙක දාලා සුහුණට යන්ත වෙනවා රැස්කලා වූ ධර්ම ශක්තිය මෙලව පරලොව විපාක පිණිස ලුහු බඳිනවා ඒ කුසල් දහම්මේ නොපමාව හිත වැඩීම තථාගත දේශනාව සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බොහෝ කොට වැඩීම කුසලයම බව තේරුම් ගන්න ජීවා ජීව සියල්ලටම පොදු ධර්මතාවය අනිත්‍යතාවය තේරුම් ගැනීම මරණයට බිය නොවීමට කාරණාව වන්නේ කාය දුස්චරිතයෙන් වෙන්වී කාය සුචරිතය වඩන්න වාක් දුස්චරිතයෙන් හැර වාක් සුචරිතය වඩන්න මනෝ දුස්චරිතය හැර මනෝ සුචරිතය වඩන්න සීලේහි මනා ලෙස පිහිටියා වෙනවා එසේ පිහිටා කෙලස් පවන පෙර ඇතිව මනා දැනුම ඇතිව එළඹ සිහියෙන් යුතුව කයෙහි කයානුව දක්නා සුළුවද ප්‍රඥායතින් වේදනාවෙහි සිත්හි දහම්ම දහම්ද එපරිද්දෙන් සිත පිහිටුවා ගනිමින් දැඩි ලෝභය හා ධම්නස් දුරුකොට වාසය කරන්න බහුලකොට මේ ජීවිතය පිළිබඳ මනා සිහිනුවණින් කටයුතු කිරීමෙන් ජීවිතය කෙරෙහි මහත් ෘචිකම් අරුචිකම් තේරුම්ගෙන ජීවිතාවබෝධය නිරතුරුව ඇති කරගන්න තථාගත දේශනාව නිසා බුදුරජාණන් වහන්සේ යමෙකු මේ සුචරිතවාදීව ධර්මානුකූලව ජීවිතය සකස් කරගත්තොත් ඒ පුජ්‍යලයාට මරණයේදී බිය නොවි මේ ජීවිතයෙන් ජය ලබාගෙන සංසාර ගමන සුවපත් කිරීමට හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා වැඩෝ කායන කායානුපස්සනා ඇති රාගයේම තමන්ගේ සිත සමත විදර්ශනාව සිත අකලංකృత කරගෙන තමන් නිරතුරුවම ජීවිතේ සුවපත් කරගන්නවා නම් ඒන් මහා සනසිල්ලක් ලැබෙනවා ඒ පුජ්‍යලයාට මරණයේදී කිසිවිටකත් බිය විය යුතු වන්නේ නැහැ. එවාගෙම මිය යන බොහෝ දෙනා මරණාසන්න අවස්ථාවේදී බියට ත්‍රාසයටපත් වෙනවා. එවැනි ධර්ම කාරණාවන් Taman ජීවිතය තුළ ඒකරාශීව Tamanගේ ජීවිතයට ධර්ම කාරණා පසක් කර ගැනීමෙන් එවැනි තත්වයකින් ජීවිතය මුදවාගෙන මරණයේදී හොඳින් මරණයට මුහුණ දීමට වැඩෝ කුසල් සිත් ඇතිව ආශිර්වාදයක් වෙනවා සතර සතිපට්ඨානය භාවිතා කිරීම සත්පුරුෂ ඇසුර ලැබමින් සත්පුරුෂ ධර්මයේ දීර්ඝ කාලයක් හිත භාවිතා කිරීම සමාජයේ ජීවත් වන ඔබට බොහෝ මිතුරන් ඥාතීන් වැඩිහිටියන් දරුවන් මුණුබුරු මිනිබිරයන් සිටිනවා ඔවුන් අනුකම්පා කරලා ඒ අය මේ ධර්මානුකූල මාර්ගයට යොමු කිරීම එවාගේම තමන්ගේ ජීවිතය තුල පවතිනා වූ අධර්මවාදී දේ දුරු කළා ධර්මවාදීව කුරු පුරුදු කිරීම සියලු දෙනාටම මහත් ආශිර්වාදයක් සැලසෙනවා එවිට සියලු දෙනාම සැබෑ කල්යාණ මිත්‍රයන් සේ තමන්ට අනුකම්පක මිතුරන් හැටියට ජීවිතේ සනසිල්ල ළඟා කරගන්න ඒ අය ධර්මාකු ධර්මානුකූල වෙනවා එවිට තමන්ට මරණයේදී බිය විය යුත්තක් වන්නේ නැහැ මරණාසන්න අවස්ථාවෙහි නොබියව නොසැලෙන කරුණු සතර බුදුරජාණන් වහන්සේ මේ ජානුස්සෝනි භාක්මණයාට දේශනා කරන්නට යෙදුණ තථාගතයන් වහන්සේ ජානුස්සෝනි බමුණාට දේශනා කළා තමන්ගේ සිතේ ඇතිවන ප්‍රේමය පහව ගිය පරිදාහය ඇතිව රාගයේම පහව ගිය තෘෂ්ණාව ඇතිව යම් කෙනෙක් ජීවිතයේ තීව්‍ර වේදනා සහිත රෝගයක් හටගත් විට මා පිය වූ කාම වස්තුන් අත්හැරලා දැම්ම මා ආසා කරන දේ පසකින් ලැබුවා වාගේම දීර්ඝ කාලයක් පටන් කාමයන්හි ආස්වාදනය ආදීනවය නිස්සරණය මනසේ අවබෝධ කරගත්තා වැඩෝ සිත් ඇති ශ්‍රාවකයා කාම වස්තුන් හැර යාමට සිදු වුණා ශෝක කලේ නැහැ ක්ලාන්ත වෙන්නේ නැහැ. හඬා වැළපෙන්නේ නැහැ. මරණයට නොබිය මුහුණ දීමට මේ උතුම් කාරණා ජීවිතයට එකතු කරගන්න තථාගත බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි භාක්මනයාට දේශනා කරනවා කයෙහි ස්වභාවය මෙනෙහි කරන ශ්‍රාවකයා නොයෙක් දෙසින් ශරීර කෝඩුව විමසා බලනවා දෙතිස් ගුණප කොට්ටාස ආකාරයෙන් බලනවා එවිට සුබ නිමිත්ත ප්‍රහේනව තමන්ගේ සතර සතිපට්ඨානයට අනුව සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් කොටස් කර නුවණින් විමසා බලනවා ආදීනව පිරික්සා බලලා අවබෝධයෙන් රෝගයෙන් විනාශ වෙන දෙයක් ලෙස වටහා ගනිමින් හිමියත් කිසිවෙකුගේ අයිතිකාරයෙක් නොමැති මේ ශරීරය ගැන අවබෝධ කරගන්නවා මෙසේ කලකිරීම බහුල කොට වඩනවා එවිට ක්‍රමයෙන් යෞවන මදය නිරෝගී මදය ජීවිත මදය ප්‍රහීන වෙනවා අකුසලට බිය වෙනවා ජාතිය පහළ වීම ඉපදීම නොකමැත්තේ ජරා ව්‍යාධි මරණයට පත්වන කය කෙරෙහි නොකමැතිව තමන් මේ සරාගී සිත විරාගී බවට පත් කරගෙන තමන්ගේ පහවගිය ප්‍රේමය ඇතිව පහවගිය පරිදාහ ඇතිව තෘෂ්ණාව ප්‍රහීන කරගෙන යම් ව්‍යාධියක් හටගෙන මරණාසන්න වූවොත් ශෝකවන්නේ නෑ ප්‍රිය වූ කය මායත්තරයයි එවාගේම තමන් අප්‍රිය කරන ප්‍රිය කරන සියලු වස්තුන් කෙරෙහි තමන්ට ඇතිවන මේ සියලු දේ තමන්ගේ ජීවිතය ගැන අවබෝධයට ආරගෙන අප්‍රිය දේ අප්‍රිය ලෙසත් ප්‍රිය දේ ප්‍රිය ලෙසත් නුවණ නුවණින් බලා කටයුතු කරනවා නිසා එහෙම හිතන ජීවිතය තුළ මරණයට ආසන්න වූ විට මරණය පිළිබඳව Taman කිසිදු දෙයක් ශෝකයක් දුකක් ඇති කරගන්නේ නැහැ ජීවිතය පිළිබඳව මනා අවබෝධයෙන් කටයුතු කරනවා එවාගෙම Tamanගේ ජීවිතය තුළ පවත්වන්නා වූ මේ ධර්මතාවයන් මනසේ වටහාගෙන ජීවිතය තුළ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන මරණය සියලු දෙනාටම අයිති ධර්මතාවයක් යයි සිතා තමන් ශෝකය පලනකොට මරණයටපත්ව කුසල් සිතෙන් යහපත් ස්ථානවල උප්පත්තිය ලබනවා තවත් ශ්‍රාවකයන් කෙරෙහි සසර බිය දකින රාගයේම පිරිසුදු සිතෙන් යුතුව කල්යාණ දහම මනාතේ අඛණ්ඩව පවත්වාගෙන යන රතාගත ධර්මයේ කෙරෙහි මනා පැහැදුණු සිතින් යුක්තව කටයුතු කරන ශ්‍රාවකයන් Tamange ජීවිතේ මරණයට බියවන්නේ නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලව වඩලා රාගයේම සමාදන් වෙලා පිරිහුණ සීලය පරිපූර්ණ කරගෙන රාගයේම අපරිමිත වූ ත්‍යාගවන්තව වාගේම තමන් නිර්ලෝභීව තමන්ගේ ලෝභසිත දුර්කොට නිර්ලෝභය වඩාත් වර්ධනය කරගෙන දානාදී කුසල් රැස් කරගෙන මේ ජීවිතේ ලෝභකම ජීවිතයෙන් අත්හැරගෙන තමන්ට මේ තියෙන සියලු කාම වස්තුන් ජීවිතයට එකතු කර ගැනීමෙන් සසර බැඳ තබන ඊ타මත්ම පාපතරව ජීවිතය දුකටපත් කරන ක්‍රියාවක් වේ සලසා එවැනි ධර්මාදී දානාදී ධර්මයන් පරිපූර්ණ කරගෙන ජීවිතය සුවපත් කර ගැනීමට හිතනවා එසේ වූ කුජලයන් ජීවිතයට හොඳින් මුහුණ දීලා ජීවිතයේ මරණයේදී සමන්ත එවැනි කාරණයකින් තමන්ගේ ජීවිතය රෝගී නොවේ හිත බ්‍රියට සාසයට පත් නොකට ඒ පුජ්‍යලයා මරණයේදී සුවයට ශාන්තියට පත් වෙනවා නිසා මේ තථාගත ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා යම් කෙනෙකුට දල රෝගයක් දරුණු රෝගයක් වැළඳුන විට මරණාසන්න අවස්ථාවට පැමිණුන විට බුද්ධාදී උතුමන් කෙරෙහි මහත් ශ්‍රද්ධා සිතින් පින් සිතින් කටයුතු කළා වාගේම ගුණ ධර්ම පිරුවා වාගේම මගේ ජීවිතය තුළ බලපවත්වන්නට උවමනා කරන ධර්මතාවයන් සීලමය ගුණය දානහාදී ගුණය තමන්ගේ ජීවිතයට හුරු පුරුදු කළා. ඒ උතුම් වූ ගුණ ධර්මයන් මගේ ජීවිතයට එකතු වීමෙන් මා කිසිවිටකත් මගේ මරණයේදී වියට ත්‍රාසයට පත්වන්නේ නැහැ. නිසා මගේ ජීවිතය සනසිල්ලටපත් කරගන්නවා. ඒ උතුම් වූ දානහාදී ගුණ ධර්ම වලින් ජීවිතය පෝෂණය කරගෙන මරණයේදී බිය නොවි ඒ ජීවිතයට වමනා කරන සාන්තිය සැපත සාධනය කරගෙන උතුම් නිවනට පැමිණීමට හැමදෙනාම සිටිය යුතු වෙනවා. මේ ධර්ම කාරණාවන් Tamanගේ ජීවිතය පිළිබඳව ජීවිතය අවබෝධය පිළිබඳව සියලු දෙනාම හිත හිතබාගෙන Tamanගේ ජීවිතයේ උපන් සතර භව ගමන සුවපත් කරගන්නට උත්සාහ කටයුතු බව සියලු දෙනාම ඊට Tamanගේ ඥාණයෙන් සිහිපත් කටයුතු බව මේ උතුම් වූ ධර්ම දේශනාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා ඉසාය විසුම් ධර්මයෙන් සියලු දෙනාටම ජීවිතය අවබෝධ කරගෙන අමා නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කටයුතුයි දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා වියෙන් පෙළෙන සත් වියෙන් මිදෙත්වා සොවින් පෙළෙන සාත් සොම්නස් වෙත්වා නිතින් මෙහෙම සාත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු සුපින්වත්නි මරණයට බියවන කරුණු හතර හා නොබියවන කරුණු හතර මාතෘකා කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාද්දුව පොහොත්තර මුල්ල මහී ගර්ජනාරාම පුරාණ ශ්‍රීමා විහාරවාසී කොළඹ මාලිකාවත්ත මෛත්‍රී විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජනීය කිරම ආනන්ද ස්වාමීන් වහන්සේ අපේම දෙනා සාතුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු. පින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසන